සුකමක් නෙමෙයි ජීවත් වෙලා ඉන්න කාලේ අපි හොඳට පුරුදු කරගන්න ඕන හොඳ දේවල් ගැන හිත සතුටු කරගන්න. අන්නේ හැකියාව තියෙන කෙනෙකුට විතරයි මැරිලා ගිහිල්ලා පිනක් අනුමෝදන් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් පින්නතුනි ඒ අය පින් අනුමෝදන් වෙන්න කැමති වෙන්නේ නැහැ. දැන් සමහර പ്രേතාත්ම, සමහර යක්ෂ භූතාත්ම ඉන්නවා. ඒගොල්ලෝ පින් අනුමෝදන් වෙන්නට කැමති නැහැ. දැන් ඔය රේරුකානේ මහානායක හඳුරු වැඩ ඉන්න කාලේ එක්තරා ප්‍රේතෙක් ආරූඪ වුණා කියලා දරුවෙක් එක් කරගෙන ආවා. එතකොට නායක හඳුරු ඇහුවා ඉතින් දැන් මේ පින් කරලා පින් අනුමෝදන් කළා තුන් මාසෙන් පින්කමක් කරලා අනුමෝදන් කළා. ඉතින් අනුමෝදන් වෙලා ඇයි යහපතක් කරගත්තේ නැත්තේ? ඇයි මේ දරුවන්ට කරදර කරන්නේ? එතකොට මේ ප්‍රේතයා මොකද්ද කිව්වේ? ඒ ප්‍රේතයා හැටියට ඇවිත් ඉන්නේ ඒ දරුවන්ගේම තාත්තා. එතකොට මොකද්ද කිව්වේ මුම් පිංකම් කළේ මගේ සල්ලි වියදම් කළා. මගේ සල්ලි වලින් නෙමෙයි උන්ගේ සල්ලි වලින් පිංකම් කළොත් විතරයි මම යන්නේ කිව්වා. එතකොට ඒ මොකද දැන් අර තාත්තා මුදල් ටිකක් එකතු කරගෙන තියාගෙන හිටියා. මැරෙන මොහොතේ සල්ලි ටික ගැන තණ්හාව තමයි මතුවේ. ඒකෙම ප්‍රේතාත්මයක් ලැබුවා. දැන් ප්‍රේතාත්මේ ලබලත් අර මගේ සල්ලි ටික කියලා බලාගෙන ඉන්නවා. ඉතින් දරුවෝ කල්පනා කළා තාත්තගේ මුදල් අපි කාලා නාස්ති කරනවට වඩා හොඳයි තාත්තගේ පින්කම වෙනුවෙන්ම යොදවන්න ඕන කියලා දරුවෝ බොහොම සද්භාවයෙන් තමයි අර තාත්තගේ මුදල් ටික පින්කමට යොදවුවේ. හැබැයි මේ പ്രേතයා ඒකට හිත සතුටු කරගත්තා නෙමෙයි හිත නරක කරගත්තා. දැන් ඇත්තටම නම් ඔහු සතුටු වෙන්න ඕනනේ. මට ජීවත් වෙලා ඉන්න කාලෙවත් පින්කමක් කරගන්න බැරි වුණා. මගේ දරුවෝ මේ මුදල් ටික යොදවලා හොඳ පින්කමක් කළා කොච්චර වටිනවද කියන. ඉතින් එහෙම හිත පහදවා ගන්න බෑ පින්නතුනේ. ඒවා මේ ඉබේ හටගන්න මනෝභාවයක් නෙමෙයි. මිනිස්සෙක් වෙලා ඉන්න කාලෙත් Tamange සල්ලි ටිකෙන් පින්කමක් කරන්න ඕනේ කියන අදහස මිනිස්සෙක් වෙලා ඉඳලා ඒ මනස උසස් කාලෙත් ඒ මිනිහට ඇති උනේ නැතිනම් අර පෙරේතෙක් වුණාට පස්සේ කොහොමවත් ඒ සංඥාව මතු කරගන්න බෑ. ඒ නිසා අපි ජීවත් වෙලා ඉන්න කාලේ පුහුණු කරන්න ඕන කුසලයේ දහමේ වටිනාකම තේරුම් ගන්නට මනස හුරු කරන්න ඕන. එහෙම හුරුවක් තිබුණු කෙනෙක් විතරයි මැරුණට පස්සේ වුණත් පින් අනුමෝදන් කළාම අනුමෝදන් වෙන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා, ගැටෙනවා. එතකොට දැන් අර අර ප්‍රේතයාට අවශ්‍ය උනේ පින් අනුමෝදන් වෙන්න නෙමෙයි. තමන්ගේ සල්ලි ටික වියදම් කරපු එකේ පලිය ගන්න. එතකොට ඒ වෙනුවට ඒගොල්ලන්ගේ සල්ලි වියදම් කරවන්නේ. ඉතින් අන්න ඒ වගේ තත්වයන්ටපත් වෙන්නේ ඇයි ජීවත් වෙලා ඉන්න කාලෙත් මනුස්ස තත්වෙන් මනස පවත්වන්නේ නැහැ. ඉතින් මිය ගියාට පස්සෙත් හොඳ තත්වෙන් මනස පවත්ව ගන්න බැරි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි పూర్වයේ කරන ලද යම්කිසි කුසල බලයක් නිසා මේ ජීවිතේ මිනිස්සෙක් හැටියට ඉපදිලා ඉන්නවා. ඒක දැනගෙන හරි නොදැනගෙන හරි පෙර භවයේ මරණාසන්න මොහොතේ අපට කුසලයක් සිහි වුණා. ඒ සිහි වෙච්ච නිසායි අද අපි හොඳ මනුෂ්‍යාත්ම භාවයක් ලබලා තියෙන්නේ. හැබැයි අවාසනාව කියන්නේ බොහෝ දෙනෙක් මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතේ මිනිස්සෙක් මට්ටමට නඩත්තු කරගන්නට දක්ෂ නැහැ. නඩත්තු කරගන්න දක්ෂ නැහැ කියලා කියන්නේ